it is uh, time for the translation and I will take time for translation and then come back to the uh, question and answer session and uh, this will be the, our last gathering in the retreat. ඉතින් අපි මේ අවස්ථාවෙන් කරගෙන තියෙන්නේ uh, උදේ කරන ධර්මදේශනාවේ සිංහල පරිවර්තනයේ සඳහායි ඒ පරිවර්තනයෙන් පස්සේ අපි ධර්ම සාකච්ඡාවට යන්න බලාපොරොත්තු ඉතින් ධර්ම දේශනාවේ සිංහල ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු නැත්තෝ ධර්ම ගෞරවයෙන් යුක්තව අපි සාදුකාරය පවත්වමු ධර්ම දේශනාව ආරම්භ කරමු කවුරුත් ඇසි නැහැ සාදු කියන සාදු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමේච භික්කවේ පටිසේවනා පහතබ්බා විද භික්කවේ භික්ඛු පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවාමිති පටිසංකා යෝනිසෝ පින්නපාතං පටිසේවති පටිසංකා යෝනිසෝ සීනාසනං පටිසේවති පටිසංකා යෝනිසෝ වේසජ්ජ ඊලානපච්චේ වේසජ්ජ පරික්කාරම් පටිසේවාති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ අවසාන අංකය අවසාන සිංහල පරිවර්තනය සඳහායි මේ ආරම්භය ලැබුවේ. ඉතින් අපි මතක් කරගනිමු මේ ධර්ම දේශනා මාලාවට අපි මුලින් තියාගත්තේ මාතෘකා තියාගත්තේ සබ්බාසව සූත්‍රය. ඒ සූත්‍රය සඳහන් වෙන්නේ සර්වඥ දේශනාවේ සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි සූත්‍රයේ වශයෙන්. එහිලා සර්වඥ වහන්සේ මේ හිතේ බොහොම ගැඹුරු අඩියක තැම්පත් වෙලා මණ්ඩි වාගේ ක්‍රමයෙන් ක්‍රමයෙන් මතුවෙන මතුවෙන සෑම අරමුණකින්ම ඕජාව ලැබෙමින් ඉව්වට ඒ අරමුණු වල පැසවීමක් ඇති කරලා ඒ මතින් සංසාරේ ගැටලෙන ගතියක් මේ ආසවල තියෙන බව මේ සූත්‍රයේදී මතක් කරලා දෙනවා. ඒ ආසව ධර්ම පිළිබඳව දන්නේ නැති තාක්කල් ආසව ධර්ම පිළිබඳව දක්ෂකමක් නැති තාක්කල් අපි කොච්චර මහන්සි වුණත් ඒ සංසාර ගමනේ කෙටි කරීමක් කෙලස් කැපීමේ වැඩපිළිවෙලේ නිමාවක් දකින්න බෑ. මේ ආසව අනුසේ ධර්මය ගහක මුල් වාගේ අතුපතර කොච්චර සිදලවුවත් නැවත නැවත දළු දානවා. අංකුර දානවා. ඒ නිසා අපිට දැක ගන්න වෙනවා අපි ඒක දුෂ්කර වුණත්. ඉතින් දැක ගැනීමේදී ඒකේ අමාරුකම තියෙන්නේ එකක් තමයි අපි ඒවා සරුවචනාංශේ වගේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ කෙනෙක්ගේ පෙළ ගැස්ම අනුව ඉදිරිපත් කරන අනුව දැකලා නැහැ. අහලා නැහැ. හිතලා නැහැ. දෙක ඒ නොදැනුවත්කම මතින් ඒ ආශ්‍රව ධර්ම මතුවෙනකොට අපි හුඟක් වෙලාවට අඳුනගන්නේ ඒක හොඳ දෙයක් විදියට. ඒක අපේ මිත්‍රයෙක් වාගේ. ඒක අපිට උදව් කරන එකක් වාගේ. ඒක නිසා අපි සාමාන්‍ය නොදැනීමක් තියෙනවා. වැරදියට වටහා ගැනීමක් තියෙන නිසා මේ කටයුත්තට ගාක් සූක්ෂම ඥානයක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ සූත්‍රය සෑහෙන දුකක් දුරක් සාකච්ඡා වෙන සූත්‍රයක්. ඒකේ අමාරුකම තවත් වැටෙන කාරණාවක් තමයි මේ ආශ්‍රව ධර්ම තේරුම් ගත්තත් ඒව එකපාරින් එක ධර්ම දේශනාවකින් එක වරුවකින් ඉවර කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ආශ්‍රව ධර්ම කැපීම සඳහා සර්වඥන් වහන්සේ විසින්ම ක්‍රම හතක් මේ සූත්‍රේ සඳහන් කරනවා. ඒ හතටම ඔක්කොටම මුල් වෙන්නේ ඒ ආශ්‍රව ධර්ම අපි දකින්න ඕනේ. ඒ ආශ්‍රව ධර්ම අපි දැනගන්න ඕනේ. ඒවා මතුවෙන වෙලාවට. ඒවා එහෙම මතුවලා පවතින දේවල් නෙවෙයි. ආවට පස්සේ දකින්නත් බෑ, එන්නේ ඉස්සෙල්ලා දකින්නත් බෑ. නිසා එන්නකොටම ආශ්‍රව ධර්ම දකින්නවා කියන එක හරියට ආසදියා බලාන ඉඳලා අකුණු විදුලියක් කොටනකොට ඒ විදුලි ඡාපේ දිහා බලනවා වගේ. ඊට චිත්තක්ෂණයට කලින් බැලුවත් අහසේ ලකුණක් නැහැ අකුණු කොටයි කියලා. විචිත්ත වෙලා චිත්තක්ෂණයක් පස්සේ බැලුවත් මෙන්න මෙහෙම වෙන්න ඇති ඡාපේ දුවන්න ඇති කියලා අහසේ ලකුණු ඉතුරු වෙන්නේ නැහැ. අනිත් වගේ මේ ආශ්‍රව ධර්ම මතුවෙනකොටම සූදානම් ශරීරයෙන් ඒක දිහා බලාගෙන හිටියොත් පමණක් ඒ ආසේ අකුණු ඉදිරි කොටනවා වගේ දැක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා යම් වෙලාවක එහෙම ආශ්‍රව ධර්ම මතු වෙනකොටම දැක දැනගන්න පුළුවන් නම් ඒ මතින්මත් සෑහෙන කොටසක් කැපිලා යන බව සර්වඥාන්ස අපිට සහතික වෙනවා. ඒවට කියනවා දස්සනා පහතබ්බා. දැක්මකින්ම දැකීමෙන්ම දුරුවන් කටයුතු දුරුවන් කළ හැකි ආශ්‍රව ධර්ම කොටසක් කියලා. අන්න එතකොට තමයි මේ පුද්ගලයා දැනගන්නේ මේකත් එක්ක උරතල් කරලා හරියන්නේ නැහැ. ඒවා එනකොටම නැති කිරීම වගේම ඒවා එnde ඉඳ තියෙන කායික දුස්චරිත වචී දුස්චරිත නොකර අතහැරීමෙන්ම සෑහෙන දුරට චරිත හඩගැසීම ගැනීමෙන්ම ආශ්‍ර කොටසක් කපන්න පුළුවන් කියලා ඒ හික්මීමේ ඉන්ද්‍රිය සංවරය කරන්න පුළුවන් කියන එක අපි මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි. අද යන්න හදන්නේ මේ පාර දිගේම මේ භාවිත කිරීමෙන් එහෙම නැත්නම් සේවනය කිරීමෙන් ප්‍රහාණය කළ හැකි ආශ්‍රව කොටස තේරුම් ගන්න. ඒකෙන් අදහස් කරන්නේ අපේ මේ ජීවිතය ජීවිත යාත්‍රාව පවත්වාගෙන යනකොට අනිවාර්යයෙන්ම අපිට ඇඳුම් අඳින්න ඕනේ, කැම කන්න ඕනේ, ඉන්න හිටින්න ගයක් තියෙන්න ඕනේ, බෙහෙත් පිළිකර ඕනේ. මෙන්න මේ සෑම දෙයක්ම පාවිච්චි කරන අවස්ථාවල් වල නොදැන අඩිය තිබ්බොත් මේ දේවල් වලින් මේ ආශෝධර්ම පහළ වෙනවා. ඒක නිසා අපි යෝගාවචර ජීවිතය ගත කරන වෙලාවල් වල සමහර විටක සංඝයා වහන්සේලාත් එක්ක එකට ගත කරනවා. ඒ සංඝයා වහන්සේලාට දාලා තියෙන නීති රෙගුලාසි විනය නීති ටිකක් ටිකක් ටිකක් සම්බන්ධ වෙනවා. ඒකේ එකක් තමයි යම් වෙලාවක සංඝයා වහන්සේ නමක් මේ සිව්පස දායකයන් විසින් දෙන සිවුරක් අඳිනවා නම් අඳින සෑම වෙලාවෙදීම නුවණින් සලකලා පටිසංකා යෝනිසෝ චීවරම් පටිසීවාය මම මේ නුවණින් යුක්තව මේ සිවුර වළඳන්නෙමි සිවුර අඳින්නෙමි පටිසංකා යෝනිසෝ චීවරම් පටිසීවාමි මේ සිවුර මම මේ අඳින්නේ මේ සීත වාත දුරු කර ගැනීමටයි මේ දුවන සතුන්ගෙන් වෙන හානිය නැති කිරීමටයි ලැජ්ජා ස්ථාන වසා ගැනීමටයි කියලා ඒකේ පරෝජනේ සලකලා සිවුර පාවිච්චි කරනවා මිස සිවුර කවදාකවත් කාම කෙලෙස උපදවන්න කාම කෝප උපදවන්න පාවිච්චි කරන්නේ නැහැ. එහෙම කළොත් ඒ සිවුරට කරන අගෞරවයක් වෙනවා ඒ සංඝයා විනය කඩාගත්තා වෙනවා. ඒ නිසා සිවුර පාවිච්චි කරන්නේ කාටවත් කාම කෝප ඇවිස්සෙන්නේ නැතුව තනුන්ට කාම කෝප ඇවිස්සෙන්නවත් නැති වෙන විදිහට පරෝජනේ සලකලා. අන්නේ වගේ ගිහියැත්තොත් ඒ ශිෂ්ටාචාර වුණාට පස්සේ මිනිස්සු කවුරුත් වගේ රිදි අඳිනවා. අන්නේ රිදි අඳිනකොට ඒකේ පරෝජනය සීතල වාත, උණුසුම් වාත, අවුවේ සිසුලම් නතර කරගන්න එක. ලැජ්ජා ස්ථාන වසා ගන්න එකටයි. ආන්නේ සඳහා අපිට යම් ප්‍රමාණයක් ඇඳුම අවශ්‍යතාවයක් තියෙනවා. ඇඳුම නැතුව හිටියොත් ඒ කරදර එනවා. ඒ වගේම අපේ ඒ ලැජ්ජා ස්ථාන එළිවීම නිසා අනුන්ට කාමකෝප උපදිනවා. ඒ නිසා සිවුරු නැතුව ඇඳුම් නැතුව බෑ. නමුත් මේ අඳින ඇඳුම අනුන්ට මවාපාණ්ඩ තාරාතිරම පෙන්වන්න මෝස්තරාණුව එහෙම නැත්නම් අනුන්ට කාමකෝප ඇති වෙන විදිහට කෙරුවොත් අනිවාර්යයෙන්ම අපි දන්නවා කාමාශව, භවආශව, ditthාශව, අවිජ්ජාශව කියන විදිහට Tamanටත් අනුන්ටත් එකකින් ආශව ධර්ම මතුකො. ඒක නිසා සිවුරක් අඳින වාරයක් පාසා සංඝයා ඒක සී එළඹ සිටි සිහියේ සිහිනුවණින් ඒක කරනවා වගේ භාවනා කරන ගිහියත්වත් මතක තියාගන්න ඕනේ ඇඳුමක් අඳිනකොට එළඹ සිටි සිහියෙන් ඒ ඇඳුම අඳිනකොට ඒක පිළිබඳව සතියෙන් යුක්තව පරෝජනින් සලකලා කටයුතු කරා. ඒ නිසා වෙන්න ඇති ඔය සිල්ලත්තන්ට සුදු ඇඳුමක් මෙන්න මෙහෙම මෙහෙම තියෙන්න ඕන කියලා අපේ මුතුන් මිත්තෝ සූදානම් කරගෙන තියෙන්නේ. ඉතින් එතනදී ඒ දේ මෙන්න මේ හේතුව නිසායි මේ සරුවචනාංශ මේ නීති රෙගුලාසි දාලා තියෙන්නේ කියලා ඒක කරදරයක් කරගන්න දෝ ගෞරවයෙන් සද්ධාවෙන් කටයුතු කරනවා නම් ඇඳුම නිසා මතුවෙන්න පුළුවන් ඒ කාමකෝප ඇතිවීම නතර වෙන්න ඉඩ තියෙනවා. දෙවෙනි එක තමයි ආහාර. අපිට ආහාර නැතුව මේ යන්ත්‍රේ පවත්වන්න බෑ. ඉතින් අපිට යම් ප්‍රමාණයක් ආහාර අවශ්‍යයි. නමුත් මේ කෑම භෝජන සංග්‍රහ වගේ දේවල් සඳහා ගත වෙච්චාම අපි කොච්චර ඒවට අතිරේක කාලයක් ධනයක් වියදම් කරනවාද කියනවා නම් ඒ ලංකාවේ සින්දුවක් තියෙනවා සිංගප්පූරුවේ වැසියෝ කැමට බීමට රුසියෝ කියලා. කැමමයි. උදේ කාට පස්සේ දවල් ගැන හිතනවා, දවල් කාට පස්සේ රැය ගැන හිතනවා, ඊට පස්සේ හෙට උදේ ගැන හිතනවා. ගත වෙන්නෙම ජීවිතේ සමහර වෙලාවට මේ එක එක එක එක සම්භාෂණ වලට. ඒ නිසා යත්තන්න භාවනා කරන්න වෙලාවක් නැහැ. මොනක් කරන්න වෙලාවක් නැහැ. ඒ මොකද හේතුව මෙව් වගේම ව්‍යවෘත වෙලා ඉන්නවා. ඊට පස්සේ ඒ යම් යම් කැම ගැනීම නිසා විශේෂයෙන්ම මේ කාමකෝපය විශ්වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ භාවනා කරන කාලේ ආහාර වේල විකාල භෝජනය යට කරලා උදේ වරුවට සීමා කරලා තියෙනවා. ඒ සීමා කළත් වළඳන වළඳන පිටක් පාසා එළඹ සිටි සිහියෙන් කරන්න කියලා තියෙනවා. ඒ සිව්පසවල සම්බන්ධ වෙනකොට සිහි කළ යුතු ඒ වාක්‍යයෙන් දිගම වාක්‍ය තියෙන්නේ ආහාර වළඳනකොට. දේවදවාය නමදාය නමණ්ඩනාය න විභූෂනාය ආවදේව ඉමස්ස කායස තිතියාය ආපනාය විහිසුපරතිය බ්‍රහ්මචර්ය අනුගහය. ඉති පුරාණංච වේදනම් පටියං කාමි නවංච වේදනන උපද්දේසාමි යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍යතාච පහස විහාරෝ ചാති කියලා පිටක් පිටක් පාස මෙනෙහි කරන්න කියනවා. එහෙම නොකොලොත් අපිට ආහාර සීමාව නැති වෙලා පමණට වැඩි වැළඳීම නිසා ලෙඩ ඇති වෙනවා. ඒ වගේම පරිසර දූෂණ සිද්ධ වෙනවා. ඒ වගේම අමතර වියදම් කරන්න සිද්ධ වෙනවා. මේ নানা ආකාර දේවල් නිසා විවිධ ආකාර කාමාශාවල් පහළ වෙනවා. එතනදී ඒ දේ හරි හැටියට පාවිච්චි කිරීමෙන් ආහාර නිසි ලෙස සේවනය කිරීමෙන් භාවිතාවෙන් අර අධික ගැනීමෙන් සහ අඩු කර ගැනීමෙන් ඇතිවෙන අත්කිලමතාන් යෝග කාමසුකල්ලිකාන් යෝග කියන දෙකෙන් වැළකී ගත කිරීමට තමයි මෙතන තියෙන දක්ෂකම. ඊගාවට Taman ඉන්න gedara ගත්තොත් අද ඒක Tamanගේ සමාජීය තාරාතිරම වෙන් කරන ලක්ෂණක් පෙන්වන ලක්ෂණක් බවට පත් වෙලා තියෙනවා. ඒ gedaraක ඉන්න එකේ තියෙන මූලික ප්‍රෝජනේ වැත්තක තාරාතිරණයට. ඉතින් ඒ නිසා විශාල වශයෙන් අතිකාල සේවාවල් කරන්න වෙනවා. ඒ වගේම ගෙවල් නිසා එක එක්කනාගේ මට්ටම් තීන්දු වෙනවා. নানা ආකාර කතාවල් වලට වැටෙනවා. හරීම කාලයක් ගත වෙනවා. ඉතින් ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කළ තියෙන මේ සේනාසනේ පාවිච්චි කරනකොට ඒක නැතිව බැරි දෙයක්. නමුත් අනවශ්‍ය ඕනට වැඩි ඒක ගැන වෙහෙස වීමෙන් ඒ ඇතිවෙච්ච නැති කාම ආසව, ඇතිවෙච්ච නැති භව ආසව, දිත්ත ආසව පහළ නොවන ආකාරයට කටයුතු කරන්නේ. ඒ වගේම බෙහෙත් පිළි කරගෙන කියනකොට ඒ ප්‍රමාණීය දැනගෙන ඒ අවශ්‍යතාවයේ සලකලා ප්‍රෝජින සලකලා වැඩ කිරීමෙන් මේ හතරෙන්ම ඉපදින්න ඉඩ තියෙන කෙලස් කාම කෙලස් කාම කෝප නොඋපදනාතාවට වැඩ කරනවා කියන එක සම්පූර්ණ ජීවිතේ පුරා පිහිටෙන පරිේශනයක්. කිසි කෙනෙකුට කියන්න බෑ මේකේ අද දවසේ මට්ටම හෙට හරියනවායි කියලා. සීත කාලේ මට්ටම උණුසුමට ගැලපෙන්නේ නැහැ. ලංකාවේ මට්ටම මෙහෙට ගැලපෙන්නේ නැහැ. ඒ ඒ වෙලාවේ බොහොම අවදියෙන් ඉඳගෙන අඩු පාරිභෝගිකත්වයට වැටිලා මධ්‍යම මේ මැදමාවතේ ප්‍රයෝජනේ සලකලා වැඩ කරනවා කියන එක බුද්ධ ඥානයක්. බුදුහාමුදුරගේ පාසලස්තරන ගුණවල තියෙන ඥානයක් තමයි ආහාරේ මත්ඤ්‍යතාවය. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ අපි භාවනා කරනකොට මේ භාවනා ජීවිතයට අනුග්‍රහ පිණිස නම් මේ කැම ගන්න වෙලාවේදී ඇඳුම් අඳින වෙලාවේදී මේ සීනාසන වගේ දේවල් භාවනා මධ්‍යස්ථාන තම තමන්ගේ ගෞරව පාවිච්චි කරන වෙලාවේදී බෙහෙත් පාවිච්චි කරන වෙලාවේදී ප්‍රමාණය දැනගන්න මාත්‍රාව දැනගන්න මාත්‍රාව දැනගත්තේ නැත්නම් ශරීර සෞඛ්‍යයටත් හොඳ නැහැ මානසික සෞඛ්‍යයටත් හොඳ නැහැ අන්න ඒක තමයි මෙතන සරුවචනාංශේ පටිසේවනා පහතබ්බා සේවනයේ කිරීමේ පාවිච්චි කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආසව කියලා තියෙනවා ඉතින් මේක සරුවචනාංශේ පෙන්නලා තියෙන්නේ ඒ ඥානය සීලය කියන ධර්ම ඇති කරගෙන හොඳ දියුණු චිවුණු සතියක් ඇති කරනවා නිසා තාම මේක ඇති කරගත්තේ නැහැ කියලා කනගාටු වෙන්න ඕනේ නැහැ. ඉස්සරහට තමයි මම බලා ගන්න ඕන හොඳ සතියෙන් යුක්තව කවුරු මොන જાතිය පෙළඹීමක් කරත් අත්තිකිලමතාන යෝගයේ කියන අන්තයට යන්නේ නැතුව කාමසුකල්ලිකාණෝ කියන අන්තයට යන්නේ නැතුව ප්‍රයෝජනෙ සලකලා කටයුතු කිරීමේදී ලොකු ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඉතින් මේ බොරෝජනෙ සලකලා කටයුතු කරත් ගැලවුමක් නැහැ. ඒ මොකද අපි හිතමු මේ ඉන්න කෙනෙක් මේ බණ හොඳට හිතේ තියාගෙන ඇඳුමෙන් කැමෙන් බීමෙන් ගෙවල් පිරිකර වලින් බෙහෙත් පිරිකර වලින් මැද මධ්‍යම තත්ත්වයට ආවයි කියලා. එහෙම ඇවිල්ලා මම විතරයි සිල් ලකින්නේ. මම විතරයි මේ ආසව ඉන්න දෙයට කටකරන අපේ ගෙවල් වල ඇත්ත නැත්නම් අල්ලපු ගෙදරත් එහෙම නෑ කියලා. ඒයත්ෝ පහත් කළා සලකලා තමන් උසස් කළා සලකුවොත් එතකොට කාමාශව පහළ නොවුනට දිත්තාසව අවිජ්ජාසව වගේ වෙන මාන්නකාරකම් මත වෙන්න පුළුවන්. ඉතින් ඒ එවැනි ගුණ ධර්මයක් Taman ආයාසයෙන් ඇඟට ලං කරගෙන ජීවිතේ ලං කරන කෙරුවත් ඒක කවදාකවත් අනුනුසස් පහත් කරලා Taman උසස් කරන්න යොදාගත්තොත් ඒකෙමුත් කෙලෙස් පහළ වෙනවා. ඒ නිසා මේ ගුණ ධර්ම Taman තුල එන්න එන්න එන්න ಗುಣ වසංගාගෙන ජීවත් වෙන ගතිය. නියතමානී ගතිය පෙන්වන්න තමයි බුදුහාමුදුරුවෝ 45 අවුරුද්දක් මේ ජීවිතයේ හැම තාරාතිරම කට්‍යත් එක්ක එකට හැපෙමින් ගත කරේ. ඒ සෑම වෙලාවකම සරුවචනාංශයේ අනන්ත අප්‍රමාණ ගුණස්කන්ධයක් තිබුණත් මම මිනිස්සෙක් කියලා ප්‍රධාන වශයෙන් කියා හිටියා. දෙවියෙක් බ්‍රහ්මෙක් ගාන්ධර්වෙක් නෙවෙයි. නිසා අපි තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ මෛත්‍රී ගුණයට කරුණා ගුණයට ප්‍රඥා ගුණයට පිහිට වෙන්න අපි ළඟ ගුණ වැඩුණට ඒක අනුන්ට අඟවන්න නරකයි. අනුන් එක ප්‍රශ්න ඇති කරගන්න පාවිච්චි කරන නරකයි. එතකොට අර මේ දන්නේ නැතිකමින් ඇති වෙන කාමාසව නෙවෙයි අව අවිජ්ජාසව දික්ඨාසව වගේ දික්ඨිය සහ අවිද්‍යාවේ මේ වර්ධන වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මෙවුවා මේ දෙපැත්ත කැපෙන පීයක් වගේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඕම් ප්‍රවේශමේ එnde එnde එnde නිහතමානී වීමෙන් පාවිච්චි කරනවා. ඉතින් ඒකයි මේ ਸਰවඥාන්ත හොඳට සතිය වඩන්න ඇරලා ඥානෙ වැඩෙන්න ඇරලා සීලය පිළිබඳ සදාචාරාත්මක වගකීමක් තේරෙනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් Tamange අවතුම් පැවතුම් ඡාම් කරගන්න නිහතමානී කරගන්න දෙන උපදේශ පන්තියක්. හරියට මේ බෙහෙත බොනකොට පත්තියක් කියලා දෙනවා. ඒකට මේ මේ කෑම ගන්න ඕනේ, මේ මේ විදිහට නෑම ගන්න ඕනේ කියලා මේ පත්‍යම් කියලා දෙන්න වගේ සතිය වැඩෙනකොට ඉස්සරහට ගෙනියන්න <clears throat> අවුල් පාස කරගන්න නැතුව ගෙනිය ගන්න දෙන උපදේශ. එහෙම නැතුව මේ ආශෝ ධර්මත් එක්ක ලේසි නෑ අයින් කරලා දාන්න එක. ඒ වගේම අදි වාසනා පහතබ්බා අපි මෙතෙක් කල් කතා කරුවේ පටිසේවනා පහතබ්බා සේවනය කිරීමෙන් දැන් අදි වාසනා පහතබ්බා කියලා තව පුරුකක්. තව කොටහක් කියලා දෙනවා. මෙහෙම කරගෙන යනකොට අර සාමාන්‍ය ඇඳුමකින් සාමාන්‍ය ආහාර වේලකින් සාමාන්‍ය හම්විචි මධ්‍යම ප්‍රමාණයේ නිවසකින් නැත්නම් සේනාසකින් භාවනා මධ්‍යස්ථානයකින් ඒ වගේම බෙහෙත් පිළිකරයක ඉන්නකොට උෂ්ණ සීතල බඩගිනි පිපාස ආදී යම් යම් දේවල් වලින් ටික ටික පීඩා එනවා සම්පූර්ණ මේ සුඛපභෝගී ජීවිතයක් නෙවෙයි ගත කරන්නේ. සාන්නේ මේ වෙලාවල් වලට මේ භාවනා කරන්න ආපු නිසා තමයි මට මේ කරදර කියලා ඉවත් එක ගැටෙන්නේ නැතුව ඒ සීතල උෂ්ණ ඉවසන ගතිය, මැසි මඳුරුවන් ඉවසන ගතිය, බඩගිනි පිපාසා මේ තිබහ ඉවසන ගතිය ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වර්ධනය කර ගන්නවා. ඒක සාමාන්‍යයෙන් කියනවා ජීවිතයේ ටිකෙන් ටිකෙන් වැඩි වයස වලට යනකොට පුරුදු වෙනවා. විශේෂයෙන්ම පුංචි කාලේ ඒ වඩු වුණොත් ඇත්තටම ජීවිතයට බලපාන. නමුත් වැඩිමාල් වුණාට පස්සේ ආහාර වේලක්, වතුර වීදුරුවක් අඩුපාඩු වුණාට එච්චරම දෙයක් නෑ. මොකද ඇඟ ගොරෝසු වෙලා තියෙන නිසා. ඉතින් භාවනා ජීවිතයේ ඉහළට යනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ක්‍රමයෙන් ඒ ඉවසීමේ එහෙම නැත්නම් කීකරුකම කර ගැනීම මේචල් කර ගැනීම හුරු කරනවා මේකදී හොඳ උපමාවක් උපදේශයක් කියනවනම් දවසකට තමන් කොච්චර මේ දේ නෑ මේකේ වැඩි මේ දේ අඩුයි කියලා චෝදනා ස්වරූපයක් තියනවාද ආඩපාලි කියන ගතියක් තියෙනවා කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒකලා බලන්න ඕනේ ඒක එහෙම නොකිය. මේ ආශ්‍රව ධර්ම දිහා බලාගෙන හිටියොත් මේක නැතිවීම නිසා මට ආපු ද්වේෂය නිසා නොරුස්නාගති නිසා මාන්නක්කාරකම් නිසා නේද මං මේ අනුන්ගයකට කඩාපනින්නේ නැත්නම් මට මේ දේ ලැබිය යුතුයි කියලා අයිතිවාසිකම් ඉල්ලා හිටින්නේ එහෙම නැතුව Taman ඇත්තටම අයිතිවාසිකම තිබුණත් ඒ සඳහා සටන් දියත් කරන්නේ නැතුව හටන් කරන්න යන්නේ නැතුව බුදුන් සිහිපත් කළා ධර්මයේ සිහිපත් කළා සංඝයා සිහිපත් කළා අන්නේ මේ ඊවසන ගතිය එන්න පටන් අරගත්තොත් අපිට ජීවිතයේ පුදුමාකාර අනුන්ගේ ගෞරවයට ලක් වෙන ගතියක් එනවා හටම් කරන කොටත් දිනනවා තමයි. නමුත් දිනුවත් පරාදයි, පෙරදුනත් පරාදයි. අපේ ඒ ලොකු සංසින්න කාලේ උන්වහන්සේ කියනවා Taman ළඟට ඇවිල්ලා තම යමෙක් කවුරු හරි ඉල්ලුවා නම් කල්පනා කරන්න කියලා කිසිම කෙනෙක් ආත්ම ගෞරවයක් ඇති කෙනෙක් තව කෙනෙක් ළඟට කියලා අතපාන්නේ අතපාන ඉතාමත්ම බැරි තැන ඒක නිසා ඒක ඇඳිල්ලක් විතර ගණන් ගන්නයි කියලා. Taman ළඟට ඇවිල්ලා කවුරු හරි අඬනවායි කියලා. නිසා මිනිසුන්ට අඬන්න තියන්න එපා. පුළුවන් තරම් තියෙනවා නම් යමක් දීලා ඒ අඬන බබාලා නතර කරන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා සමහරු ඒ ලැබිච්ච දේවල් දුන්නතුවම අඬන ගතියක් තියෙනවා කියලා. ඇත්තටම අඬනවා. ඒක ඕනනම් දෙවෙනි ඇඳිල්ල කියලා ගණන් ගන්නයි කියලා. යමක් මට ඉල්ලන්න සිද්ධ වුණා නම් අනුන්ගෙන් ඒක ඇඳිල්ලක්. ඒක ලැබුණාට උනාට පස්සේ අඬන එකක් තියෙනවා. ඒක දෙවෙනි ඇඬිල්ලක් කියලා ගණන් ගන්න. නිසා පුළුවන් තරම් තමන් කතා කරනකොට අනුන් එක්ක ගනුදෙනු කරනකොට ඒ ඉවසලා ඒ හදිසි වෙන්නේ නැතුව අයිතිවාසිකම් සටන් කරන්නේ නැතුව නూరుවැරි කියන්නේ නැතුව ආඩ ආඩපාලි කියන්නේ නැතුව පුළුවන් තරම් බලන්න ඕනේ මේක මට දරා කියාගෙන ඉන්න පුළුවන් කියලා. අන්නේම කරනකොට පුදුමාකාර විදිහේ මේ කොඳු වැටපෙළ හයි වෙන ගතියක් එනවා. එන්නේ එන්නේ ඒක ද්වේෂයෙන් කරනවා නෙවෙයි. මුන්ට කියලා වැඩක් නැහැ මුන් කිව්වට ගණන් ගන්නෑ කියන අදහසින් නෙවෙයි. මට බුදුන් සල්පලා ධර්මයේ සලකලා සංඝයා වහන්සේ සලකලා ඉවසාදරා සිටීමේ ශක්තිය තියෙනවා කියලා ආවොත් පුදුම දැරීමේ ශක්තියක් එන්නේ එන්නේ එන්නේ වැඩෙනවා. ඒ වැඩින්නේ අර කලින් කියාපු සතිය සමාධිය වැඩනකොට තමයි. නමුත් ඒක ජීවිතේට ආධ්‍යාත්මික ජීවිතයට ලොකු තෙදක් ලොකු ශක්තියක් ඒ ශක්තිය කාලය තුල තමන් වඩන්න ඕන වයස නිසා ඉබේ වැඩෙනව නෙවෙයි තමන් දිනු කරන්න ඕනේ ලදයන් දෙයකින් සතුටු වෙලා කිසිම දෙයකට රණ්ඩු සරුවල් කරගන්න නැතුව අයිතිවාසිකම් ඉල්ලන්නේ නැතුව අදිවාසනය කරන අදිවාසනයේ ඉවසා සිටින එක. ඒ වගේම සමහර දේවල් තියෙනවා අපිට වර්ජනය කරන්න වෙනවා. පරිවර්ජනා කියලා එහෙම නැත්නම් ඇඟ බේරා ගන්න අදහසෙන්. ඒව නොකර නිකන් ඉන්න එක. ඉතින් ඒවයිදී ਸਰවඥාන්සේ විශේෂයෙන්ම පෙන්වන්නේ ඔය නපුරු අලියෝ නපුරු යැත්තු නපුරු බල්ලෝ පිස්සු බල්ලෝ වගේ වන සර්පයෝ වයාලයෝ කටුකොහල් බොරු වලවල් නපුරු මිත්‍රයෝ අනිත් වගේ දේවල් වෙනකොට අපි දැනගන්න නරකන්න ඕනේ මේ භාවනා කරන අපි මෙවයි හැප්පෙන්න යන නරකයි. ඒ නිසා මේ ලෝකේ තියෙනවා හරියට මේ අසාධාරණ විරුද්ධව සටන් කිරීමේ මූලධර්මවාදී වැඩ. ඉතින් ඇත්තෝ කියන නෑ නෑ මෙව බල බල ඉන්න නරකයි මේකට මොනවාරි කරන්න ඕනේ කියලා. ඒකට කරන්න ගියාම වෙන්නේ මොකද්ද? අපේ අර පිරිසුදුගත චිත්තසංතානය ඒ වගේ කෙලසෙනවා. අන්න ඒවා බලලා නෑ වුණා වාගේ නොදැක්කා වාගේ ඒව ඇහුණට නෑ වුණා වාගේ. ඒව කරගන්න මට තේරෙන්නේ නැතුවා වාගේ. කොන්දපණ නැතුවා වාගේ. මලමිණියක් වාගේ හරි ඉඳලා ඒ කරන කට්ටිය කරගත්තා එකට විරුද්ධව හටන් කරන්නත් එපා. Taman ඒකට අහු වෙන්නේ නැතුව අනිවාර්යෙන් ඇඟ බේරා ගන්න එක. අපි පරිස්සම් කියලා කතාවක් තියෙන ගම් වල. ඒ නිසා ඕන දෙනෙක් ඒ දේ කරගත්තා වයි ඒක ඒ ඇත්තෝ සාධාරණීකරණය කරගන්නේ. Taman එකෙන් පරිස්සම් වෙන්න ඉගෙන ගත්තේ නැත්නම් හරි අමාරු. ඒකයි මේ තනිකර ජීවිතයේ තියෙන වටිනාකම. අබිනිෂ්ක්‍මණයක තියෙන වටිනාකම කවුරු මොන જાතියෙන් ප්‍රතිපත්ති හදාන ආලවට්ටම් පාගන මේක කළ යුතුමයි කිව්වත් තමයි කියන්න පුළුවන්. නෑ මේිට වැඩි වැදගත් දෙයකට මම මේ ජීවිතේ වෙන් කරගෙන තියෙන්නේ. සෝයත්තන්න හොඳ නම් කරන්ඩ මට මේ වෙලාවේ ඉතින් මට මේ ඇහෙන්නේ නැහැ මට පේන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ මට කොන්දේ අමාරුයි මගේ මම මැරිලා කියලා කලකන්නේ කියලා වගේ අන්න ඒ වගේ දේවල් වලදී මඟ අරිනකම ඒක චපලකමක්වත් චාටු ගතියක්වත් නෙවෙයි බුදුහාමුදුර අපිට දීලා තියෙන ලයිසන් එකක් උන්වහන්සේ අපිට කියලා තියෙනවා ඒ නපුරු මිතුරන් ඒ වගේ නේවල් දකින්නකොට වර්ජනය කරන්න කියලා පරිවර්ජන ඉතින් සමහර වෙලාවට තියෙනවා මේ භාවනාව තැන්වල ඔය මොලේ නරක වෙච්ච මිනිස්සු හරියට ඉන්නවා ඉතින් ඇවිල්ලා නානා ප්‍රපැති වලින් ඇඟේ දැට දැවටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒගොල්ලෝ හිමීට අර කොස් කපන්න ඉස්සලා අතේ පොල් දෙල් ටිකක් ගාගෙන ඉන්නවා වගේ දැනගන්න ඕනේ මේක දැවටෙනවයි කියලා හිමීට අයින් කරලා දාන්න අපි කියන ගැලවිඥාව කියලා තේරුම් ගන්නවා. භාවනා ජීවිතයේදී පවා අපිට අපේ දැනුමේ අපේ ගුණ ධර්ම වලින් අපේ භාවනා ශක්තියෙන් අයින් කරගන්න බැරි ඒ නපුරු අලි නපුරු අස්සයෝ නපුරු බල්ලෝ වනසතුන් ගෝවිසගෝර සර්පයෝ කටුකොහල් බොරු වලවල් නරක මිත්‍රයෝ වගේ ලයිස්ට්ුවක් පෙන්නලා තියෙනවා ස්වාමීන් බුදුරජාන් වහන්සේ. ඉතින් ඒවයිදී අපි හොඳට දැනගෙන ඒවත් එක ගැටුනොත් මහ විශාල භයංකරයි. ඒක එන්නෙම උරුට්ටු වෙන්න තමයි. අපි දැනගන්න ඕනේ ඒවට නොඇඟෙන්න යන්න ඇරලා මඟ අරකට යන ක්‍රමය. ඒකට කියන්නේ පරිවර්ජන. ඊට පස්සේ විනෝදනා පහතබ්බා. විනෝදනා පහතබ්බා කියලා කියන්නේ හිතට මතුවෙන දරුණු කාම ආසාවල් හිතට ඇතිවෙන අනුන්ට වද දෙන අදහස් එහෙම නැත්නම් පටිඝය බද්ධ වෛර අදහස් අර භාවනා කරනකොට කොච්චර දුර ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒව අපි මේ දියුණු තත්ත්වයට එනකන් එව්වාට කර ඇරලා අපේ මූල කර්මස්ථානයට වාංගු වෙලා දිගේ කරගෙන ගියාට හොඳට භාවනාව දියුණු පවුණු වෙලා පාලනයක් යටතට එනකොට අපිට පුළුවන් වෙනවා මේ කාමය නැත්නම් තරහව නැත්නම් අනුන්ට ඇති වෙන කෙරෙහි ඇති වෙන වනස්තිවිලි ඇවිල්ලා හිතට වද දෙද්දිම හොඳට දැකගන්න මේවා එකක් හිතට ආපුවම අපි කොච්චර වෙස් පෙරලා ගන්නවද කියලා. අපි යක්ෂයෝ බවටපත් වෙනවද? කාමාතුර බවටපත් වෙනවද? ඒ දරුණු උපක්‍රම කල්පනා කරන්නන් බවටපත් වෙනවද? ඉතින් ඒ බවටපත් වුණාට පස්සේ අපි අර ගුණ ජීවිතයේ සම්පූර්ණයෙන්ම සෝදපාලුවට ලක් වෙනවා. ඉතින් මෙතෙක් කල් අපි කිරුවේ ඒක සමතයෙන් යටපත් කරගෙන යන්නේක. නමුත් විපස්සනාවෙන් ඉදිරියට යන එකනට අවශ්‍ය නම් ඒ දා කාම විතක්ක, විහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක වශයෙන් සඳහන් වන මේ ආසාවල් දරුණුකම ඒ මාගේම හිංසා සහිත විතක්ක එහෙම නැත්නම් දැඩි වෛර ව්‍යාපාද විතක්ක එනකොට ඒව ආපුවම හිතට වෙන වෙස්තල්ලිය දිහා බලන්න. එතකොට දැනගන්න ඕනේ සෑහෙන දුරට මේ විතක්ක මෝරලා ඝන බහල වුණාට පස්සේ තමයි අපිට වැටහෙන්නේ. එතකොට අපි පරාදයි. මේ විතක්ක අපිව ජය අරගෙන ඉවරයි. එහෙම නමුත් ඒව ඇවිල්ලා යනකම් ඒවත් එක්ක හැප්පෙන්න නැතුව ලැජ්ජාවටපත් වෙන්න නැතුව තර්ක කරන්න නැතුව හිත නරක කරගන්න නැතුව ඒව ආවේ යම් හේතුවක් නම් ඒ හේතුව නැතිලා යනකම් බලන් ඉඳලා ආය ඒ වගේ එනකොට එච්චරම දරුණු වෙන්න ඉස්සලා මට මේක දැක ගන්න ලැබේවා කියලා ඒවා නොයේවා කියලා ප්‍රාර්ථනා කරලා හරියන්නේ නැහැ එනවමයි. නමුත් එනකොට ඒක ක්‍රමයෙන් වැඩෙනකොට වැඩෙන හැටි බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවනම් ඉවසිල්ලෙන් අරගෙන ආපු ಗುಣ කදම්බයක් එතුව එතකොට ටික ටික ටික ටික කේන්තියක් ඇති වේගන එන හැටි තරහාවක් ඇති වේගන එන හැටි වනසිතවිල්ලක් ඇති වේගන එන හැටි දිහා බලාගෙනකොට පේනවා එන්නකොටම කල්ැතු අල්ලන්න අල්ලන්න ඒක දාස භාවයටපත් වෙනවා Taman ස්වාමිත්වයටපත් වෙනවා අල්ලන්න පමා වුණොත් ප්‍රමාදයට වැටුනොත් Taman දාස භාවයටපත් වෙනවා ඒ හිතවිල්ල ස්වාමිත්වයටපත් වෙනවා. එතනදී ප්‍රමාදය සහ අප්‍රමාදය කියලා කියන්නේ මේ වැති ඇති වෙන හැත් බැඳෙන ගතිය, දියුණු වෙන ගතිය පමා නොවි එනකොටම දැකගෙන අල්ලා ගන්න පුළුවන් වුණොත් ඒක හරහා දැකලා විනිවිද දැකලා ඒකේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා මෙවුවා මෙච්චර වැඩෙනකන් හිටියොත් තමයි අපිට ඒක ආණ්ඩු මට්ටු කරගන්න බැරි. මේචල් කරගන්න බැරි. නමුත් ඔය ඇති වේගෙන එනකොට මට දැක ගන්න තරම් මගේ සතිය එළඹ සිටීවා. ප්‍රමාදයක් නොවේවා අප්‍රමාදීව එන එන කාම විතක්ක ව්‍යාපාද විතක්ක වීංසා විතක්ක දැක් ගන්න පටන් ගත්තොත් තමයි තේරුම් ගන්න පුළුවන් මේක මේ මනුස්ස මනසක් වැඩ කරන එක පිළිබඳව පරිේශන අවස්ථාවක්. මේක මම කියාගත්තොත් මගේ කියාගත්තොත් තමයි පශ්චාත්තාප වෙන්නේ නමුත් මේක ඒ හේතුඵල ධර්ම આવොත් මේක සිද්ධ වෙනවමයි. නමුත් එනවත් එකම වගේ නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ කඩාගත්තොත් මේක ධර්මතාවයට යට කරලා Tamanට ජය ගන්න පුළුවන්. අනේ එහෙම කරලා ඒ කාම විතක් ව්‍යාපාද විතක් විහිංසා විතක් අඩු කරන්න පටන් අරගත්තොත් ඒකේ තුවාලේ පුරුවත් ඇදලා දාලා තුවාලේ සම්බ කර ගන්නවා. තුවාලේ ඇන කිරිල්ලක් නෙවෙයි. ඇන කරනවා කියලා කියන්නේ පුරුව තියෙන වෙන තැනකින් මතුවෙන්න පුළුවන්. නමුත් ඒක පැහැවලා පුරුව ඇදිලා යන්න ඉන්නකම් බලන්න හිටියා වගේ ඉන්න පුළුවන් වෙන්නේ සතිපට්ඨානවල ධම්මානුපස්සනා කොටසට ගියාට පස්සේ තමයි. ඒකට හොඳට කාය කායනුපස්සනා පිළිබඳ කාය පිළිබඳ හොඳ කීකරුකමක් තියෙනවා. හොඳ වේදනා ඉවසීමේ ශක්තියක් තියෙනවා. වේදනානුපස්සනාවේ වේදනාවල් එනකොට කලබල වෙන්නේ නැතුව සැප දුක අනුව ඒක වේදනාවක් වශයෙන් දැකීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ චිත්තානුපස්සනාවේදී ඒ හිත වැඩ කරන වර්ණ ගැන්වෙන හැටි, වෙස් ගැන්වෙන හැටි, යක්ෂ වේශ, പ്രേත වේශ ගන්න හැටි දැකලා තියෙන නිසා ධම්මානුපස්සනාවේදී මේ නීවරණ ධර්ම පවා ඇති වෙන පවතින නැති වෙන හැටි දැකීමෙන් ඒ ධර්මතාවය දැකීමෙන් විනෝදනය කරන්න පුළුවන්. දුරුවන් කර ගන්න පුළුවන් ශක්තියක් වෙනවා. ඒ දුරුවන් කිරීම කරන්නේ ඒ වගේ හරහා